ඊළඟට ඊ타මත්ම අපූර්ව ප්‍රායෝගික කාලීන ප්‍රශ්නයක් අහලා තිනවා. අභිධර්මයේ භාවනාවට සහ නිවන් මඟට සංකීර්ණ මාවතක් ලෙස සමහර භික්ෂුන් වහන්සේලා පවසයි. සූත්‍රාන්තර ක්‍රමය සුදුසු බව පවසයි. ඒ පිළිබඳව පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට පිණි දැන් අපේ රේරුකානේ මහානායක හාමුදුරුවොත් පැහැදිලි කරනවා මේ සමස්ත ත්‍රිපිටකම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කෙනෙකුට කරණීය මෙත්ත සූත්‍රය හරියට ඉගෙනගෙන ඒක ප්‍රගුණ කිරීමෙන් පමණක් උනත් නිවන් දකින්නට පුළුවන්. ඒ ඒ මොකද එහෙම කියන්නේ න්‍යායාත්මකව ගත්තාම ඒ කරණීය මෙත්ත සූත්‍රය විතරක්ම භාවිතා කරලා 500ක් දෙන රහත් උනානේ. ඒතර උන්වහන්සේලාට පුළුවන් නම් තවත් කෙනෙකුට ඒක විතරක්ම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ දැන් මම ඒ කරණීය මෙත්ත සූත්‍රය විතරක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ වැඩිච්ච කෙනෙක්ද නැද්ද? දැන් අපි පහුගිය දවසකත් ওই කතාව කතා කළා දැනට ලෙඩේ තියනවා ඖෂධ තියනවා හැබැයි ලෙඩේ හඳුනාගෙන බෙහෙත නියම කරන්න වෙදදුරා නැහැ. එතකොට වෙදදුර බුදුරජාණන් වහන්සේ හෝ පරචිත්ත විඥාන ඥානයේ තියෙන උතුමන් හෝ අපට හමු නැත්තම් දැන් අපිට ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් හෝ ආචාර්යවරුන්ගෙන් අපිට දැනගන්නට වෙන්නේ උන්වහන්සේලා පුහුණු කරපු එකක් හෝ පොතේ තියෙන තොරතුරක්. දැන් මේ තොරතුර ගත්තන් පස්සේ මේක මට හරියනවද? මගේ ප්‍රශ්නේ ලෙහා ගන්න හරියනවද? දැන් මට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ ටික Tamanට හොයාගන්න දැන් වෙද වෙද මහත්තයා ඉන්නකොට දොස්තර මහත්තයා ඉන්නකොට මගේ ලෙඩේ ගැන මම විග්‍රහ කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපට පුළුවන් අර වෛද්‍යවරයා කියා දෙනවා මේකයි රෝගේ එහෙම නැත්නම් රෝගේ කියන්නේත් නැහැ. මෙන්න මේ බෙහෙත් ටික බොන්න. ඒක බීගෙන යනකොට හරක සනීප වෙනවා. මෙන්න මේ විදිහට පිළිපදින්න. නාන්න එපා මේ මේ જાති කන්න එපා. එහෙම නැත්නම් නාන්න මේවා කන්න. ඒතර යම්කිසි ක්‍රමයක් කියාද ඒ ක්‍රමේ ක්‍රියාත්මක කරගෙන යනකොට අර ලෙඩේ අහෝසි වෙනවා. ඒ මොකද වෛද්‍යවරයා රෝගය හඳුනාගෙන, රෝග නිදානය හඳුනාගෙන, ඒකට අදාළ ඖෂධය හඳුනාගෙනයි නිර්දේශ කරන්නේ. ඒතර දැන් අපි ධර්මයේ ප්‍රගුණ කරන්න ගියාම ඒ නිර්දේශය කරන්න කෙනෙක් නැතිනම් අපට තේරුම් ගන්න වෙනවා අපිට තියෙන ලෙඩේ මොකද්ද කියලා. ඉතින් ලෙඩේ මොකද්ද කියලා හොයන්න ඉතින් අන්තර්ජාලයේවත් කියවලා බලන්න වෙනවා මේ මේ සටහන් තියෙනවා නම් මොකද්ද ලෙඩේ කියලා. ඒ නිසා තමයි මිනිස්සු ඒව හොයන්නේ. එතකොට ඒ හොයනකොට ආ ඉතින් ඉස්සර කාලේ අය මේ අන්තර්ජාලය හොයලාද ලෙඩ වලට බෙහෙත් ගත්තේ. ඉතින් ඉස්සර කාලේ එහෙම කළේ නෑ තමයි. මොකද ඒ කාලේ නාඩි අල්ලපු ගමන් අර අන්තර්ජාලයෙන් කියන ඔක්කොම ටික අර මනුස්සයා නාඩි අල්ලලා කිව්වා. ඉතින් දැන් කෙනාට නාඩි අල්ලලා කියන්න බැරි නම් එක්ස්රේ එකක් අරන් එන්න කියනවා. අහවල් පරීක්ෂණය කරන්න කියනවා. ඉතින් දැන් මෙච්චර පරීක්ෂණ කළා ඒත් හොයාගන්න බැරි. ඉතින් කරන්න දෙයක් නෑ. ඒ මට්ටමට ඥාණය වැඩිලා නැත්තම් එහෙම කෙනෙක් අපට උදව්වට නැත්තම් එතකොට ඉතින් අපිට අර පරීක්ෂණ කර කර හොය හොයා ඒවා කියව කියව ඒක කියව ගන්න තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙකුට කියලා කියවගෙන ඔය විදිහේ දීර්ඝ වැඩපිළිවෙලක් අපිට කරන්න වෙනවා අපේ රෝගය මොකක්ද කියලා හඳුනගන්න. ඊට පස්සේ රෝගයට අදාළ ප්‍රතිකාර මොනවද? ඉතින් ප්‍රතිකාර මොනවද කියලා හදාරන්නට ගියන් පස්සේ අරයා කියනවා කොත්තමල්ලි හොඳයි කියලා මෙයා කියනවා අහවල් බෙහෙත හොඳයි කියලා. ඉතින් එක එක જાති බිබි ඒක හොඳ වෙන හැටි බලන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් මේ මේකේ තියෙන මූලධර්ම මොනවද? ඒක මේ රෝගයේ රෝග මූලයන්ට නසන්නට ප්‍රමාණවත්ද? ඉතින් ඒ විදිහට අධ්‍යයනයක් කරගෙන අපට හරියට පාවිච්චි කරන්නත් පුළුවන් වෛද්‍යවරයෙක් නැතිනම්. ඉතින් එහෙම කළොත් අපිට මේක සුව කරගන්න පුළුවන්. නිසා දැන් අපිට වෙලා තියෙන්නේ ලෙඩෙත් හොයාගෙන බෙහෙතක් තේරුම් අරගෙන මාත්‍රාවත් හඳුනාගෙන ලෙඩ සුව කරගන්න ක්‍රමයකට අපිට යන්න වෙලා තියෙනවා. බුදු කෙනෙක් අපට ජීවමානව මේ මොහොතේ හමු නැති නිසා. ඉතින් ඇත්තටම බුදුහාමුදුරුවන්ටත් ඒක කරන්නට පුළුවන් වෙන්නේ යම් කලක් අපි ඒ ප්‍රයත්නය දරලා තිබුණොත් විතරයි වහාම එය අවබෝධ වෙන තැනට හදන්න පුළුවන්. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කෑල්ලක්නේ දුන්නේ. දැන් රෙදි කෑල්ලක් දුන්නාම උන්වහන්සේ රෙදි කෑල්ල පිළිමැදලා රජෝ හරනවා රජෝ හරනවා කියලා උන්වහන්සේ රහත් වුණා. දැන් අපි කියනවා එහෙනම් ඉතින් මේ මොන භාවනා මධ්‍යස්ථාන හදන්න ඕනෙත් නැහැ මේ විදර්ශනාවක් ඕන හැමෝටම සුදු රෙද්ද ගානේ දෙන්න. එතකොට ඇති නිවන් දකින්න. ඉතින් චුල්ලපන්තක හාමුදුරුවෝ සුදු රෙද්ද අතුල්ලලා නිවන් දැක්කනම් ඇයි අනිත් අයට බැරි? අන්න වගේ කතාවක් තමයි සූත්‍රයේ කියවලා නිවන් දකින්න පුළුවන් අනිත් ඒවා ඕන නැහැ කියනවා. හැබැයි වේරුකාණේ මහානායක හඳු කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. හරියට පුහුණු කළොත් ඒ තනත්තාට ඒක ගැළපෙනවා නම් කරණීය මෙත්ත සූත්‍රේ විතරක් වුණත් ඇති. ඒ ගැළපෙනවා නම්. හැබැයි ගැළපෙන්නේ නැත්තම් වෙන එකක් හොයාගන්න ඕන. ඉතින් ඒ දැනුම නැත්තම් අපිට ඉතින් අරක කරලා බලලා හරියන්නේ නැත්තම් උඩ බලාගෙන නිකන් ඉන්න වෙනවා. ඒ නිසා බුදු කෙනෙක් ඒ ඒ රෝගියාට ප්‍රතිකාර නියම කරන්නේ රෝගය හඳුනාගෙන රෝග නිදානය හඳුනාගෙන සාංශාරික වශයෙන් ඔහු සතුව තියෙන ප්‍රතිශක්තිය හඳුනාගෙන ඒ ප්‍රතිශක්තිය අවදි කරනවා. ඉතින් අද එහෙම කරන්න කෙනෙක් නැත්නම් අපිට ප්‍රතිශක්තිය හඳුනා ගන්නත් වෙනවා, ලෙඩේ හඳුනා ගන්නත් වෙනවා, බේත හඳුනා ගන්නත් වෙනවා, ඔක්කොම කරගන්න වෙනවා. ඉතින් ඒක කරගන්න බැරි නම් ඉතින් ඔහෙ කවුරු හරි කියන දේක් කර කර ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ සූත්‍ර විතරක්ම ඇති මේ ඔය ගැඹුරු අභිධර්මයේ ඕනේ නැහැ කියනවනම් ඒක හරියටම චුල්ලපන්තක හාමුදුරුවෝ සුදුරෙදි කෑල්ලක් රජෝහරණන් රජෝහරණන් කියලා අතුල්ලලා රහත් වුණා අනිත් අයටත් සුදුරෙදි කෑල්ලක් අතුල්ලන්න දෙන්න. එතකොට රහත් වෙන්න හොඳටම ඇති කියනවා වගේ කතාවක් තමයි මේ ප්‍රකාශනේ. එහෙම කියනවා නම් කියන්නේ සූත්‍ර විතරක් ඇති අනිත් ඒවා ඕන නැහැ කියලා කියනවා. ඒ නිසා අපි බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනේ කවුරුවක් කියන කාරණේ මත නෙමෙයි තමන්ගේ ප්‍රඥාව අවදි කරන්න ඕන කොහොමද මේ ගමන ඉදිරියට යන්නේ කියලා තේරුම් ගන්න.